ගෞරවනීය ස්වාමින් වහන්සේ ගෞරවනීය මහා සංඝ රත්නය ඔබ වහන්සේලාගෙන් අවසරයි. මෙතන ඉන්න හැම කෙනෙකුටම මට බොහෝ විශ්වාසයක් තියෙනවා හදවත ඇතුළින්ම හැඟීමක් ඇති අපි බොහොම යාළු මිත්‍ර පිරිසක් එක්ක මේ වෙලාවේ ගත කරන්න කියලා. පුද්ගලයෝ විතරක් නෙවෙයි මිනිස්සුයෝ ඉන්න අනිත් කට්ටිය භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි ඊටාත්ම හොඳ මානසික தত্ত্ব අපි මේ වෙලාවේ ඇසුරු කරනවා. ඒ ඇසුරු කරන අවස්ථාවේ මට හිතුණා අවසාන වශයෙන් ඊටාත්ම වැදගත් කාරණා කිහිපයක් ඇයි අපේ ධම්මජීව ස්වාමින් වහන්සේ සහ උන්වහන්සේ නායකත්වයේ දරන මීත්‍රිකල නිස්සරණ වණය ඇයි විශේෂ වන්නේ කියලා. අපි උන්වහන්සේගේ නායකත්වයෙන් භාවනාව දියුණු කරන ශිෂ්‍යෝ කාන්තාව පුරුෂයෝ සහ භික්ෂුන් වහන්සේලා උන්වහන්සේ ඉතාමත්ම සිංහනාදයක් වගේ. විශාල කාලෙකට පස්සේ හරියට ගලකට ගහන ගල් වඩුවෙක් නැවත නැවතත් නැවත නැවතත් ගහලා විශාල ගල් කුලක් හදන්නට ඉරක් අඳිනවා වගේ නැවත නැවතත් නිරන්තරයෙන්ම කියන එක්තරා රත්තරන් පාඨයක් කියන ස්වාමින් වහන්සේ හැම විටම කියන දෙයක් තමයි සතිය කියන්නේ භාවනාව භාවනාව කියන්නේ සතිය. ඒ පාදක කරගෙන තමයි උන්වහන්සේගේ සියලුම දේශනා සූත්‍ර දේශනාවල් ගොඩ නැගෙන්නේ. බොහොම ගැඹුරට යනවා. නමුත් මූලික තැන පටන් ගන්නෙ ඒ සතිපට්ඨානයේ මූලික හරය තුලින් ඒ ස්වාමින් වහන්සේ දරන පදනම මතේ. ඉතින් ඒ ටික කියලා තවත් ටිකක් එකතු කරන්නට හිතුණා අපි හිතමු දැන් අපේ අපි හැම කෙනෙක්ම මෙතන නිකන් පහල වුන්නේ අපිට අම්මලා තාත්තලා ඉන්නවා. තාත්තා කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ තියෙන ලොකුම ආඩම්බරය තමයි තමන්ගෙන් බිහි වෙන දරුවෝ කවුරු හරි බොහෝම ඉහළට සල්ලි හම්බ කරන පැත්ත විතරක් නෙවෙයි ಗುಣධර්ම සහ අලුත් දේවල් කරන්න පුළුවන් ಗುಣ නැන බලෙන් යුතු පුතුමය ඊටාගරු ඒකටම දුව කියන එකත් එකතු කරත් හැකි එහෙම දෙයක් දකින්න පුළුවන් නම් පියෙකුට හරි මවකට හරි ලොකු සතුටක් ඇති ඉතින් මම අවුරුදු ගාණක් සැරින් සැරේ සමහර විට අපි දෙන්න අතර පුංචි ආරවුල් පවා ඇතිලා තියෙනවා. මේ නැවත නැවතත් අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි ඊටාම වටිනා සංඝ පරම්පරාවක් සංඝ පීත්‍රුන් වහන්සේලා මේතිරිගලෙන් බිහි කරන්න පුළුවන් ශක්තියක් මේ භූමිය තුළ ගොඩනගමු කියන එක මම ඇතුළු තවත් කීප දෙනෙක් නැවත නැවතත් කියපු එකක් දැන් මේක මල්පල ගැලෙන්නට පටන් ගන්නවා කියලා අපිට බොහෝම සන්තෝෂයෙන් හිතන්න පුළුවන් තව වැඩ ගොඩක් ඇති. නමුත් ඊටාම පැහැදිලිව අපිට ඒක මල්පල ගැන්වෙන හැටි පෙනෙනවා. සාදු සාදු සාදු. අරුණත් පැවිදි වෙන්නම් කිය කිය හිටියේ ඒ කාලේ. අරුණත් පැවිදි වෙන්නම් කිය කිය හිටියේ දැන් එව්ව නැහැ. මම පැවිදි වෙන්න හිටියේ 1978. මට මං බොහොම තදින් මම මේ පිළිගලට සම්බන්ධ වෙලා අවුරුදු 10යි. නමුත් භාවනා ලෝකෙට අවුරුදු 42යි. ඉතින් මං කොල්ලා කාලේ භාවනා කරනකොට අපේ පන්සලේ හාමුදුරුවෝ කිව්වා මේ මාතර ඥානාරාම හාමුදුරුව කියලා හාමුදුරු කෙනෙක් ඉන්නවා උඹ කැමතිද කොල්ලෝ ගිහින් එතන නවතින්න බොහොම ඕනකම තිබ්බා. නමුත් මම පවුලේ වැඩිමලා නිසා දෙමව්පියකට ඉඩ දුන්නේ. පස්සේ කොහොම හරි මං මේ. <laughs> ඉතින් ඒක ඒ අහපු එකත් හොඳයි. ඉතින් දෙමව්පියෙක් හැටියට, පියෙක් හැටියට ඇතිවන තවත් සතුටක් තමයි තමන්ගේ પરම්පරාවල් බිහි වෙන්නේ. ඒක තුලින් තමයි හාමුදුරුව අපි හාමුදුරුව නැවත වරක් නැවත නැවත කියන හැටියට පන්දම ධර්මයේ නැමැති පන්දම මෙතෙක් කල බුදුහාමුදුරුවන්ගෙන් දැන් අපිට ආවේ ඒ ශක්තිය තුල. ඉතින් ළඟ ඉන්නේ මේ යාළු මිත්‍රයොත් නිසා, කල්යාණ මිත්‍රයන් ඇතුළුව මට හිතුණා ඉංග්‍රීසි භාෂාවේ වර්තමාන ප්‍රොවර්බ් එකක් කියන එකක් අරගෙන ඒක පොඩ්ඩක් ට්විස්ට් කරලා අලුත්ම අලුත් ප්‍රොවර්බ් එකක් මේ වෙලේ නිෂ්පාදනය කරනවා. an urban proverb. Uh, අපි අහලා තියෙනවා proverb එකක්. Shit hitting the fan කියන එක. හරි? Uh, අපි එතකොට දන්නවා මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඒ proverb එක පාවිච්චි කරන්නේ යම් කිසි දෙයක් uh, අමිහිරි දේවල්, negative දේවල්, අසතුටු දනවන හානි කර දේවල් එක තැනක තියන්නේ නැතුව කැරකෙන වේග ප්‍රවාහයක් තුලට දැම්මහම ඒක හැම කොයි පැත්තට විසිරෙනවද කියන්න බෑ. ඒ විසිරීම නිසා පලාතමත් ගඳ ගන්නවා. ඒ වගේම පරිසරයට හානියක් වෙනවා. දැන් මම ෆිස් කරනවා ඒ ප්‍රොබබ් එක. Diamonds hitting the fan. හරියට හොඳ ගුරුවරයෙක්ගෙන් ගුරුවරයා සාර්ථක වෙනවා නම් හරියට අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 2600කට ඉස්සෙල්ලා සාර්ථක වුණා වගේ ඒ ගුරුවරයාගෙන් ඒ ආభాෂය තුලින් තවත් සංඝ પરම්පරාවක් බිහි වෙන්න ඕන හරියට දියමන්ති වගේ දියමන්තියට ආලෝකේ වැටුණා මේක දිතුලනවා දිදුලන්නේ නොඑක් වර්ණ වලින් නොඑක් දිශාවන් වල. අපිට තීරණය කරන්න බෑ ඒක කොයි පැත්තටද දිදුලන්නේ කියලා. දැන් මම ඊට තවත් ට්විස්ට් කරනවා. ස්වාමීන් වහන්සේ ඔය ඇතිවෙන ගෝල પરම්පරාව ගුරුවරයෝ සමහර වෙලාවට ඉදිරියට සුදු වෙඳගත් කට්ටිය වෙන්න පුළුවන්. මම ඒ ටිකෙන් නවත්තනවා මේ අවස්ථාවේ. ඉදිරියට ඒ ගැන අවස්ථාවක් ලැබුණොත් ඔබලාටම දැනගන්න පුළුවන්. වැඩි කල් යන්න නොයි. ඉතින් මේ සභාවේ මේ ඉතාමත් වැදගත් සභාවේ වැඩ කටයුතු ස්වාමින්වහන්සේගේ තවසරේ ඇතුව සමාප්තියට පත් කරනවා. සහභාගී වෙච්ච සියලුම දෙනාට ඉතාමත්ම ස්තුතිය සහ පින් මේ වෙලාවේ පමුණවනවා. ඒ වගේම අපේ ඥාති මේ ආත්මේ හෝ ගියාත්ම බල ඥාතීන් මේ දිහා බලාගෙන ඉන්නවා නම් කොහේ හරි ඉඳලා පින් කැමැත්තෙන් එයත්න් ඊටාම සන්තෝෂයට පත්වන එක කිසිම සැකයක් නැහැ. Tamange දූ දරුවන් මේ වගේ ඊටාමත්ම වැඩ වැඩගත් කාර්යභාරයන් කරමින් ශාසනයට මිනිසයන්ට සේවයක් කිරීම කියන්නේ සාදු සාදු සාදු. අපි ලේ නෑයින් විතරක් නෙවෙයි ධර්ම ඥාතිනුත් සිහිපත් කරලා ලෝකේ යම් තැනක සතිය වඩන කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් ඒකට අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් අපි මේ සියලු දෙනාම ධර්ම ඥාතින විදිහට පිළිගන්නවා. අපි සියලු දෙනාගම ධර්ම ජීව රුධිරේ බාටපත් වෙන්නේ ඒ සතියයි. ඒ සතියේ වැඩෙන වඩන ඒකට උදව් උපදා කරන ලෝක සීල සීල ලෝක ධක්ත වාසීන් සීපත් කරලා සතිය නොවැඩන අයත් කල්පනා කරලා අපි සීල දිනාටම මුදිතා ශීර්ෂයෙන් එහෙම නැත්නම් අනුමೋದනා ශීර්ෂයෙන් ගාථා අධ්‍යයනා කරලා පිම්පැමිණියකට පෙළඹම මම හිතනවා ඒකට අපි හොඳ සුදුසු කණ්ඩායමක් කියලා ඒ නිසා සීලම දෙනා හොඳ අවධානයකින් සීයෙන් යුක්තව ගාථා සජ්ජහනාට පෙළඹෙමු ittavata ca gammehi sambatan puඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා ච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා ච ගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං